දැන් සෝතාපන්න කෙනෙක්, සකෘදාගාමි කෙනෙක්, අනාගාමි කෙනෙක්, අරියත් කෙනෙක්. ආන්දරගොල්ල හතර දෙනෙක් කිලෝමීටරයක් දුරින් කුටි හතරක් හදලා තියලා කසාද බඳපු ජෝඩුවක් අරගෙන යනවා ආශිර්වාද ලබන්න. ඒ ආශිර්වාද ඔක්කොම වෙනස්. <laughs> ලස්සන ළමයෙක් වැඳලා තියෙන්නේ නේද? පෙර වාසනාවට ලැබුණේ මේ වගේ හොඳ මේ දිව්‍යාංගනාව. එහාර ලස්සන වර්ණ. එතකොට දැනනවා මේකාගේ පරිත්‍යාග කරන්න ඕනේ ළමයා. ඒ පුදුජනක. ඒ ඒ පුදුජනහා. සෝතාපන්න කෙනා. කසාදේ කියන එකයි මරණය කියන එකයි ජීවිතයක සිදුවීම. සමගියෙන් යුක්තව නැහැ. එයා පැවැත්ම දකිනවා. එයා පැවැත්ම දකිනවා. යථාර්ථය දකිනවා පැවැත්මක් තියෙනවා. සකෘදාගාමි කෙනා ළඟට ගියාම අසාද දැන් දනේද දැන් ලොකු වගකීමක් තියෙනවා ඉතින් ජීවිතේ කියලා කියනවා. ඉතින් ලොකු වගකීමක් තියෙනවා කියලා මොනවද කියන්නේ? මේ ළමයාට කණ්ඩ බොණ්ඩ දීලා උදේට බලාගන්නේ කියන එකනේ. එයා එතන ළමයා නඩත්තු කරනවා. ඒ රාතන් වහන්සේ ළඟට සකු르දාගාමි කෙනාගෙන් අනාගාමි කෙනාට ආවම අනාගාමි කෙනාගෙත් ඒක තියෙනවා. රහවට තියෙනවා. ඉතින් ඔක ඔයගොල්ලෝ දෙන්න දැන් එක්කෙනාට එක්කෙනා ඉතින් ආදරෙන් කතාද බඳා වගේ මේ විදිහටම හින්ද ඕනේ. සමගින් ඉන්න ඕනේ සාමයෙන් ඉන්න ඕනේ එක්කෙනාට එක්කෙනා ඉවස ගන්න ඕනේ ඉලක්කම කියන දැන් එක්කෙනාට එක්කෙනා ඉවස ගන්න ඕනේ කියන එක තුල ඔයාගේ මෙයාට අසාධාරණයක් වෙන්න බෑ මෙයාගෙන් ඔයාට අසාධාරණයක් වෙන්න බෑ ඒ කියන්නේ එයා දෙකම බැලන්ස් කරන. එතන තියෙන දැන් මෙයාට අකටයුත්තක් වෙනකොට මට කැමති නෑ. නැත්නම් ඒ ප්‍රකාශය මොකද කරන්නේ? මෙයාගේ අකටයුත්තක් එයාට වෙනකොට ඒක කැමතිත් නෑ. ඒතකොට මේ පැත්තේ ලෝභය මේ පැත්තේ දෙකම ලෝභ දෙකම උන්නාට නඩත්තු කරනවා. එයා කිව්වා. පාටෙක් ළඟට ගිහලා ස්වාමීන් වහන්සේ අද උදේ බැඳ අපට ආශිර්වාද කරනවා. උඹලා බැන්දයි කියලා උඹලා කියනවා මේ ලෝකයේ එකෙක්වත් එකෙකුටවත් බැඳිලා නැහැ. ඒක තමයි කටකඩන කම්බුදුආගුර කිව්වේ. උඹලට ඇයිලා නැහැ. ඕම් ආශිර්වාද කළා ඵලයල්ලා. අපරාධෙ මෙතනට ආවේ කියලා හිතෙනවා. මේ ලෝකයේ කිසිම එකෙක් එකෙකුටවත් බැඳිලා නැහැ. ඒක උඹලට වැටහිලා නැහැ. උඹලා හිතන්නේ අපි බැඳිලාද නැහැ. ඒක දුස්තියක්. මගේ දිහේ ක්‍රමමනේ කියන්නේ. එහෙම එකක් කොහෙවත් නැහැ. මමයි ඒ දෘෂ්ටියතාවය දෙන්නේ. මමයි දැන් නඩත්තු කරන්නේ. අයිතිවාසිකම් මමයි කියන්නේ. එහෙම නැත්නම් ඒකේ කය කොහෙවත් කොටලා නැහැ. ලයිසන් කරලා නැහැ. මමයි කියන්නේ. අර හැම කෙනාගේම ආශිර්වාදවල අර ලෝක දේශමෝ ටිකක් හරි බැඳින් නඩත්තු වෙනවා. රාතෙක්ගේ නඩත්තු වෙන්න කිසිම දෘෂ්ටියක් නැර ගැලවිලා යන්න තමයි කියන්නේ. ඒ රාත්තරගේ අවබෝධයක් වෙනස් නේ. තවත් රාත්‍රයක් ක්‍රමයට ගියාම ඒක උන්වහන්සේ කියන්නේ දැන් අර මොනවද කිව්වේ කියලා දන්නේ උන්වහන්සේ වෙන එකක් සිනව ඒකත් අර වගේ පැවැත්මට බැඳගත්තා උඹලා ඉතින් නොපැවැත්මටත් ওই විදිහටම බැඳගත්තා නම් තමයි හොඳ තෙරුවන් කරන්න කියලා නේද උඹලා පැවැත්මට බැඳගත්තා නොපැවැත්මටත් බැඳගත්තා නම් තමයි වටින්නේ. ඒක රාත්‍ගේ හදාසක්. ඒක තුල නාම රූප පැවැත්ම මොකවත් නැහැ. දුක සැප මේ අලාභ ලාභ මොකවත් නෑ. අටලෝ දාමුන එතන නෑ. පළක් මොකවත් නෑ. අරග ඔක්කොම යට. උඹලා පවත්මට බැඳගත්තා නොපැවත්මට බැඳගනිලා. එතකොට උන් හිටියට නෑ. උන් හිටියට නෑ. අන්න එහෙම ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් මේ බැඳීම ප්‍රශ්නයක් නෑ කියන එකේ කියන්නේ. මේ කසාදේ ප්‍රශ්නයක් නෙමෙයි. අම්මා තාත්තට වඩා උඹලා බැඳිලා නම් ආදරේ නිසා උඹලා මේ ලෝකේ නාම රූප වලින් මත් වෙනවා නම් මේක ප්‍රශ්නයක් උඹලාට. ඒ සම්පූර්ණ බණපද ටික එතන තියෙනවා. ඒ වගේ රාතන් වහන්සේලා 19ක් ළඟට යනකොට ඒ ආශිර්වාද සඳහා කියන හැම වචනයක්ම වෙනස්. ඒ සීයෙන් ඉන්න තැන සෝවාන් සකුද්දාගාම යනාගාම මේ ඵල ඔක්කොම තියෙනවා. සිය එක තප්පරයක් පවතිනකොට ඒ තප්පරය තුල එක සෙනෙය තුල සෝවන් සකුර්දාගාමී අනාගාමී හරියක් කියන හතරම තියෙනවා. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ වුණොත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ මොකද්ද? ඒකට සාපේක්ෂ ඵලයේ යට තීතනවා. එයා අනාගාමි මට්ටමින් ඒ ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ කෙරුවොත් ඒ తප්පරය තුළ ඒ සීය තුළ තිබිච්ච ඵල වලින් අනාගාමි ඵලයටපත් වෙනවා. අසීයෙන් ඉන්න එක තුළ පල ටික තියෙනවා වැළලිලා. සීයෙන් මතුවලා තියෙනවා මෙයා අඳුනගත්තේ නැහැ. ගාක් ගලක් දකින්නකොට Taman දකින්න ගල 100ෙන් දැක්කාම ඒ දකින 100 තුල ඵල හතරම තියෙනවා. එයා ඒ ගල තුල ඒ ඵලය කොහොමද ප්‍රත්‍යක්ෂ කරන්නේ? ඒකට සාපේක්ෂව ප්‍රත්‍යක්ෂ වෙනවා. පුදුජන කෙනාට ගලක් විතරයි. තමන්ගේ ඉමි කොටසෙන් එයාට යමක් ලබනවා නම් ඒ ලබන හැම එකක්ම ප්‍රඥාව. නේ පුදු කරන පුදු කරන පුතා ඉඳ ගන්න ඕනේ. දැන් ඉඳ ගන්න පුතා. මේ දැන් ඔව් අර ශ්ලෝකයක තියෙනවා යම යමෙකුට ලැබෙන්නට හැත්නම් එය කිසිදා නොලැබී නොයන්නේමය යමෙකුට යම නොලැබෙන්නට ඇත්නම් එය කිසිදා නොලැබෙන්නේම නොලැබෙන්නේමය ඒ කියන්නේ යමක් ලැබෙන්න නැත්නම් එයා ඔළුවෙන් හිටගෙන වෙස්ුණත් ඒක කවදාකවත් ලැබෙන්නේ නැහැලු. යමක් ලැබෙන්න තිබුණොත් මොනවා කෙරුවත් ඒක නොලැබී යන්නේ නැහැලු. කොහොම හරි යාට අපායෙන් හරි ඒක ලැබෙනවලු යාට. ඒ වතුර ටික යමපල්ලෙක් හරි දෙනවලු යාට. ඒක ඒක වළක්වන්න බැහැ. අර ලැබෙන්නේ බලනන්ද ඒ කරුමේ නෑ ගන්න විතරක් කාගේ හරි අතේ තියෙන එකක් උදුරගෙන යන්න. අතට එනවා අතට එන්න කටට කට කතාව නෑ මෙයා අඟල් අටයි තියෙන්නේ අතටයි කටටයි ඒ අඟල් අට තුල අරන් යනවා මොකටවත් බැඳිලා නෑ කියන එකට බැඳිලා ඉන්නවා කිසිම දෘෂ්ටියකට දෘෂ්ටිගත වෙලා නෑ ඒකට හේතුව තමයි සම්මා දෘෂ්ටිගත වෙලා සම්මා දෘෂ්ටිගත වෙලා දැන් රාතේ කියලා කියන්නේ 6 sense නේ ආයතන 6න් නිරෝධ වෙනවා ඇස, කන, දිව, නාසය, සම, සිත. සලායතන 6 sense වලින් මිදුනොත් නාම රූප වලින් එයා රාතේ. අපේ බුදු කියන්නේ 7 sense. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ 8 sense. ඇස, කන, දිව, නාසය, සම, සිත, ප්‍රඥාව, අවබෝධය. ප්‍රඥාවෙන්නේ අවබෝධ කරගන්නේ. ඒ අවබෝධ කරගත්තට හැම හැම රාත්‍රියකම අවු වෙලා නෙමෙයි. ඒගොල්ලේ දේශනා කරන ඒ ඒකෙනුත් බුදුහාමුදුරු නිදාස්. දැන් පසේ බුදු කෙනා ප්‍රඥාවට අවු වෙලා නෙමෙයි. එයා ප්‍රඥාවෙන් තමයි හැමදේම කියන්නේ දේශනා කරන්නේ. දේශනා කරනවා කියලා මම කිය අර බුදුහාමුදුරුවෝගේ සූත්‍ර කියනවා කියන එක නෙමෙයි. දැන් දානේ වළඳලා ඉල ඔයගේ සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනකොට ඒ කරුණ වලින් අර කට්ටිය අවබෝධ කරගෙන ඒකට පසේ බුදු වෙනවා. පසේ බුදුහාර පස්සේ ජීවිත කාලෙම උන්වහන්සේ එක වචනයක්වත් කතා නොකර ගොළු වෙනවා කියලා කොහෙවත් නැහැ. සාකච්ඡා කරනවා. හැබැයි අර සූත්‍ර ක්‍රමයට දේශනා කරන්නේ. ප්‍රත්‍යක්ෂයේ තියෙනවනේ දැන් පඤ්ඤාව පාලෝනාම යමක් ප්‍රත්‍යක්ෂ වෙනවනේ. ඒ ප්‍රත්‍යක්ෂ වෙන අවබෝධයත් අතරින්. දැන් රාතේකට ඒ ප්‍රත්‍යක්ෂ වෙන එකක් අතරින්න බෑ. බෑ. හේතුඵල ධාමෙන් නම් එයා rahat උනේ. එයා හේතුඵල ධාමෙන්ම දේශනා කරන ඒක අතරින්ද බෑ යාට. සලායතන වල මිදුනාම එයා ප්‍රඥාවට සමානයි. ඒ ප්‍රඥාව තුළින් යමක යාට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ වෙන අවබෝධය අත්තරින්න බෑ පිරිනවම් පානකම්. ඒ නිසා ඒගොල්ලෝ පල්ලෑවේරකින් පිරිනවම් ඇස කන දිව නාසය සම සිත ආයතන හය. ඒ අය නිරෝධ වීමෙන් නාම රූප හඳුර ගන්නවානේ. ඒ නාම රූප හඳුර ගන්නවා හඳුරගත්ත නිසා ඇති වෙන්න ඇලීමයි ගැටීමයි පීඨීමයි වෑයම් කිරීමයි ඒ ඔක්කොම නිරෝධ වෙනවා. එතකොට ඒකට කියන ප්‍රඥාව. ප්‍රඥා උපදව ගන්නවා. ප්‍රඥාව බවට පත් වෙනවා. ඒකට කියන ප්‍රඥා ආයතනය කියලා. අවබෝධ. එතකොට මේ ප්‍රඥා ආයතනය ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් සාමාන්‍ය අසේබුදු කෙනෙක්. ඒ අවබෝධ කරගත්තා වූ ප්‍රඥාවෙන් මේ ඥානවල තියෙනනේ පෙර සංසාර ගෙනාපුවා ඒව අවදි කරන්න පුළුවන්. ඒවා මේ ආයතන හයෙම නැහැ. මේ නාම රූප වලත් නැහැ. ඒ ඥාන වලින් අවදි කරලා යාට පුළුවන් ලෝකේ ඕනම එකක් කරන්න. භාග්‍යතුන්සේ ගාන භාග්‍යතුන්ස අපිට බාබෙල් පොත ඊටවන්න ඕනේ. ත්‍ග්ගල යා සමවදිනා ඥාන වල සමවන හරි. පාරාව රජුගේ කාලේ මම හිටියා ඒ කෙනෙක් ඉපදිලා. හරි. බාබෙල් පොත හැදුවේ මේ විදිහට. දේශනා කරන ඊටපස්සේ. ඊපස්සේ මිනිස්සු අහලා අදනකොට මේ විදිහටම එකක් හැදෙනවලු. ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා කියනවා භාග්‍යතුන් වහන්සේ බැරි වෙලාවත් මේ යකඩ උඩ පාවුම මේ යකඩ උඩ ඉගිල්ලුම ඒක කවදාවත් වෙන්න බෑ ඒ කාලේ යකඩ ඉගිල්ලෙන්නේ නැහැ මේ උදුළු තලයට අපි මොනවද තැටියක් අල්ලලා ඒ උදුළු තලයේ උඩ ඉගිල්ලුන ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ විද්‍යාව කොමන මානෙනි මේ යකඩ කුට්ටිය උඩ යන්න නම් මේ යකඩ කුට්ටියට වඩා පීඩනයක් දෙන්න පුළුවන් යකඩ පෙති ටිකක් කරකන්න ඕනේ. මෝටර කතාවක් ගන්න නැහනේ. කරකන්න ඕනේ. යකඩයක් යකඩයකින් කරකන්න බෑ. එහෙනම් මේ යකඩයක තියෙනවා චුම්බක බලයක්. යකඩ හැම එකෙම චුම්බක බලයක් තියෙන. ඒක 0.0 ඒක වැඩි කරන්න ඕනේ 100%ම. යකඩය චුම්බකත්වයටපත් කළාම චුම්බකයේ තියනවලු හැදගැනීම හැකියාවකුත් තල්ලු කිරීම හැකියාවකුත්. තල්ලු කිරීමේ හැකියාව පැත්තට යකඩයක් සවි කෙරුවොත් ඒ යකඩේ අල්ල ගන්න බෑ. ඒකට විද්‍යුතය දුන්න ගමන් කැරකෙනවා. ඕකට හල්ලනවා තවත් යකඩ තාඩු ටිකක්. ඒ යකඩ තාඩු හල්ලන එකේ වේගය අර යකඩට වඩා බලෙන් වැඩි වුණොත් පුතේ මේ යකඩේ උඩ යනවා. ඕම් විද්‍යාව. බුදුහාමුදුරුවෝ දැන් ඒ කාලේ හරත්ත යුගයේ කොයිද ප්ලේට් රයිට් තියෙන්නේ. දැන් හෙලිකොප්ටර් වල කතාව මේ කියන්නේ. කොහොමද දැනගත්තේ? ඥාන වලින් ටග් ගලගත්තා. ඒක තමයි ලෝ අටවෙනි ඒ අවබෝධය කියන්නේ මේ ලෝකයේ තියෙන ඕනම අණුවක තියෙන තොරතුරු වලින් උන්වහන්සේට අවබෝධය අරගෙන ඒක ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරන්න පුළුවන්. සම්මා සම්බුද්ධ ලෝකේ සියල්ල දත් ਸਰව අඤ්ඤතා සියලු දේවල් දැනගත්තා වුණානේ. හැබැයි ඒ වෙනකොට උන්වහන්සේ කිසිම කෝස් එකක් කරලා නැහැ. ප්‍රෙදරියර් කෝස් එක කරලා නැහැ. හැබැයි බිල්ඩින් සම්බන්ධයෙන් උන්වහන්සේ ඔක්කොම දන්නවා. කුටි 1000ක් හදන්න ඕනේ. මානෙනි අත්තිවර්ම මේම දාන්න ඕනේ. බේස්වල මේම කපන්න ඕනේ. ඒකට අපි බලන භාගතුන්ස මේ කොහොමද දැනගන්නේ? එහෙම කපන්න. ඇයි? මේ උඩගෙන බර මෙච්චර බරකින් එනකොට ඒක දරන්න පුළුවන් විදියට මේ කකුල පීටන්න නම් මේ මාපොළවේ මේ කකුල මෙච්චර යට යන්න ඕනේ. එක තට්ටුවක් බමින්න නම් අඩි දෙකක් යට යන්න ඕනේ. තට්ටු දෙකක් යන නම් හතරක් යන්න ඕනේ. තුනක් යන නම් හයක් යන්න ඕනේ. හතරක් යන නම් අටක් යන්න ඕනේ. ඒ යන ප්‍රමාණයට සාපේක්ෂව විස්කම්බේ ලොකු වෙන්න ඕනේ. කණුවේ පරතරයට යට බේස් එකේ පරතරේ කොන්ක්‍රීට් වැටෙන්න ඕනේ. දැන් මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ අර අර ධ්‍යාන වලින් ගන්නවා. තොරතුරු වලින් ගන්නවා. ඒක එක්කෙනාගේ ඒ තරහ තියෙනවා. සංස්කෘතිය කියන්නේ බැඳිච්චේව නේද? බැඳිච්චේව ගැටිච්චේව. බැඳුනත් තොරතුරු ගැටුනත් තොරතුරු. ඒවා මේ ඔක්කොම අණු වල තියෙනවා. දැන් මේ වායු ගෝලයේ මේ උලංගේ මේ තියෙන ඇටම් වල කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ඒ හැම එකෙම නියස්ටි වල මේ ඒ තොරතුරු ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන උන්වහන්සේ දේශන ප්‍රත්‍යක්ෂ කරාම ඒක උන්වහන්සේගේ තොරතුරු. උන්වහන්සේ ඒ විදිහටම කියන බෙල්ලෙම ඇදුවා වාගේ කියනවා. ඒ කියනකොට අපිට කිසිම සැකයක් නැහැ කප්පරාදුව ගන්නකොට මානෙනි කියලා උන්වහන්සේගේ ලෙවල් එක ගන්න ඇති කියන එක අපි දන්න බුදුහාමුදුරුවෝ හරියට මේ ශාස්ත්‍රය දන්නවා. ඇයි? ප්‍රත්‍යක්ෂ වෙලා ඒක අර අවබෝධයෙන් උන්වහන්සේක ප්‍රත්‍යක්ෂ කරගෙන උන්වහන්සේ ඒ විදිහටම දේශනා කරනවා. එතකොට මිනිසුන්ට සැක නැහැ. මිනිස්සු පිළිගන්නවා ඒක. නමුත් දැන් අපි ආගෙන කියවලා බලලා දැනගෙන අපි කියන්නේ. එතකොට අපි කියනවනේ මිනිස්සු දන්නවා මේ නාන්සේ අපි අන්දනවා කියලා. ඇයි අපි අපි කියන දේ ප්‍රත්‍යක්ෂ නෙමෙයි කියලා දන්නවා. නම් බුදුහාමුදුර 84000 කියලා කිසිම තැනක අපිට සැකයක් පාළ වෙලා නැහැ. ඇයි? හැම එකක්ම උන්වහන්සේට ප්‍රත්‍යක්ෂයි. අවබෝධයේ දැනුමක් වෙනවා අපට උන්වහන්සේට ඒක ප්‍රත්‍යක්ෂයි. තමන් බවට පත් වෙනවා ඒක. කාන්තාවකගේ මානසිකත්වයේ කිසිම පිළිමි කෙනෙකුට කියන්න බෑනේ. කාන්තාවකට කියන්නත් බෑ. ඒගොල්ල මහා අමුතු කටයුතු දැන් කසාද බඳලා අවුරුදු 25ක් පවුල් කාලා. ඒතේ මිනිස්සු භාර්යාව අඳුරගෙන නැහනේ. ඒ තරම් ඒගොල්ලන්ගේ දේවල් අඳුන. නමුත් රාහතකට පුළුවන් ඒකට සමවැදිලා. ඒ මානසිකත්වය ඒමම කියන්නේ. අර තාපසේ වාඩිලා මුනිවරේ සාන්පුරුෂයෙකුයි භාර්යාවකුයි යනවලු යන ගමන් මොනවද කකා එනවලු. ඒකට එයා කෑල්ල දෙනවලු භාර්යාවට. ඔයා කන්න. නෑ නෑ ඔයා කන්න වට හරි මාන්සිනේ බඩුත් උස්සගෙන එන ගමන්. නෑ නෑ ඔයා කන්න. ඊපස්සේ මේ එයා කියන නෑ ඔයා කන්න. නෑ නෑ මම ප්‍රශ්නයක් නෑ ඔයා කන්නකෝ. ඊපස්සේ එයා කියන නෑ ඔයා බඩුත් උස්සගෙන එනවනේ. ඔයා කන්නකෝ. ඔයා කාලා සන්තෝෂයෙන් ඉන්නකෝ. ඔයා ගම ඕම කතා කරගෙන යනවා තාපසට ඒක වුණාලු. වැඩි දුරක් නම් ඔය ගමන යන්න බැරි වෙයි. අර දෙන්න නැවත ඕකට ඕන නැති වැඩක් නෑනේ. මාර්ගයට ඉන්නවනේ මාර්ගයට ඉන්නවයි. අපිට තමයි කිව්වේ කියලා ළඟට කියලා. තව තමා මොකද්ද කිව්වේ? කතා නෑ. මාර්ගයේ ඉන්නවද? ඉතින් සාරද නැතුවල මට නම් ඇහුණා මේ වැඩි දුරක් ඔය ගමන යන්න බැරි වෙයි. ඕන්න නැති එකක්මයි කියන්නේ කියලා ඊට පස්සේ දෙන්න ගියා. ගිහිල්ලා ඩාක්යට වාඩි වෙලා ඉතින් කෑම එකක් කාලා ගම්මාන්ට වැඩට ගියා. ගිහිල්ලා යාව එක තැනක තියලා මම වැඩ කරලා එන්නම් කියලා නවාතම් පොළක තියලා. ගිහින් එනකොට නෝනා නැන්නේ. මම එතනට ආව කවුරු සිටු කුමාරයෙක් හරි කවුරු කෙනෙක් ආවල දැක්කලු කතා බහ කළා. ඒ ඒ කරතර නැගලා එයා ගිහිල්ලා. පස්සේ තමයිලු තේරුනේ දවස් සතියකට පස්සේ ඒක තමයි මොනිවරයා කිව්වේ. වැඩි දවසක් මේ වැඩි දුරක් මේ ගමන එනම් මේ කියලා තින්නේ මගේ පෞල් ජීවිතය ගැන. මගේ සංසාරය ගැන, මගේ භවය ගැන. එහෙනම් වැඩි දුරක් මේ ගමන යන්න බෑ කියලා කිව්වේ මේ බරවුස්ස බරවුස්සගෙන යන එක නෙමෙයි මේ පෞල් ජීවිතේ වැඩි දුරක් යන්න බැරි වෙයි කියන එක තමයි. එහෙනම් මේ මේක දැක්කා යා. නැවත ගිහලා වැඳලා එතන මාන වුණා. ශිෂ්‍යෙක් කියලා තපස් නම් කිව්වා. බලන්න ඒගොල්ලෝ දකින්න විදිය. ඒ කියන්නේ ඒගොල්ලන් අවබෝධයට වෙන එකක් වෙන්නේ. ඊට පස්සේ ඇවිල්ලා ඒක තියෙන ඒ ලියලා පොතේ තපස් කතාවල සති දෙකක් විතර ඉතින් උපස්ථාන ඔක්කොම කරලා ඉතින් වඳගෙන ඉන්නවා. මුනිවරයා දානෙ වළඳලා ශිෂ්‍ය පුත්‍ර සති දෙකක් තිස්සේ ප්‍රශ්නයක් ආන්න බලාපොරොත්තු ඉන්නවා. ප්‍රශ්නෙත් මම දන්නවා. නමුත් ශිෂ්‍යයාගේ කටින් ඒ හඬින් හැයනවට මම කැමති කියලා කිව්වම ප්‍රශ්න යනවා. ස්වාමීනි මමයි නෝනයි මේ පාරෙන් යනකොට ඔබ වහන්සේ මේක හරියටම දැක්කේ කොහමද? කිව්වලු මේකට මහා දැනුමක් අවශ්‍ය නැහැ. ඔයා අර කෑම මොනවාද එකක් දෙනකොට නෑ නෑ ඔයා කන්න බරක් ඉස්සගෙන ඉන්නේ පවුනේ ඔබ ඔයා කන්න. එතකොටත් ඔයා කියන නෑ නෑ ඔයා කන්න. ඔයා කාලා නෑ. එහෙම කියන්න එපා. ඔයා කන්න ඕනේ කියලා ආයි ආයි දුන්නනේ තුන් හතර වතාවක්. ගත්තෙම නෑනේ. ඒකෙන් තමයි තේරුම් ගන්නේ. කොහොමද ස්වාමිනේ එයාගේ ආදරේනේ මම දැක්කේ. ලෙන්ගතුකම. මං කියන හනුකම්පාව. එච්චර ඒ මතී දෙකේ කොහොමද අඩුවක් දැක්කේ? උඹේ කෑම જાති මොකවත් මට හොන්නේ මට කෑම ගන්න ගමට ගියාම කෑම ගන්න මම දන්නවා. උඹ ඕනෙත් නෑ උඹේ කෑම ඕනෙත් නෑ කියනක නොකිය කියන්නේ. ඒක එයාට තේන්නේ. එයා හිතන්නේ මේ ආදරෙන් තමයි එපා බව. එයා කන්න බර උස්සන්නේ. උඹේ කෑම මට අවශ්‍ය නෑ කියන එක නොකිය කියන්නේ. උඹ ඕනෙත් නෑ උඹේ කෑම ඕනෙත් නෑ කියන එක කියන්නේ. ඒක තාපසට ඇවිල්ලා තියෙන එක. වැඩි දුරක් මේක අවුල යන්න බෑ කියලා කියවලු. එච්චර ආදරේ නෑ. වහදුන්න කණ්ඩේපායි. ඒක හැම කැල්ල බඩේනම් කැල්ල කරේ මම කල්ලද නෑ ගන්න. එනෑ නෝ කන්න ඔය බර උස්සන්නේ. උඹේ කෑම ඕනේ නෑ ටවුමට ගියා මම දන්නවා කෑම ගන්න ඇති. එයා ඒකයි කිය වැඩි ද වැඩි දුරක් මේ ගමනේ යන්න බෑ. මේ තාපසයාගේ අවබෝධය. ඒකයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ ප්‍රඥාවට ඒක ගෝචර වෙනවා. අර බස් වල ටිකක් ළමයි කිටගෙන ඉන්නකොට අර කොල්ලෙක් කියලා රීමත් දෙනවා. තිස්සුද මිනිස්සු ඕම සිලනවාද? අක්කනංගිත් එක්ක ඉපදුන්නේ නැද්ද? ඔහොම දැසිරෙන්නේ. ප්‍රසිද්ධිය ලුන් දෙනවා. ඊළා ඉතින් උන්ටටම බනිනවා. පින්දපාත යන හාමුදුරුවන්ට hina වෙනවා. ඒ කොල්ල අහනවා ස්වාමීන් වහන්සේ hina වුනේ ඇයි? ඒ ළමයා ඔයාලට කැමති. කොහොමද? ඇස් දෙන්නේ නැද්ද මිනිස්සු මේ මෙච්චර මිනිස්සු මෙහෙම දැසිරෙන්නේ ප්‍රසිද්ධිය. ඒ කියන්නේ මිනිස්සු නැතුව දුන්නොත් නිවම ගන්නවා. මේ මිනිස්සු ඉන්නේ සයිවත් නේ. ඒ නෝම මේක දෙන්න ඕනේ පුද්ගලිකවම් වෙලා. උඹට ඔළුව වැඩ කරන්නේ නැද්ද? මමත් කැමති ප්‍රසිද්ධිය දෙන්න එපා. එයාට වෙන ප්‍රශ්නේ ප්‍රසිද්ධිය දීපේ. එහෙම නැත්නම් අපමැත්තක් කියලා නෑ. බැන්නේ. ඒ උඹට තේරෙන්නේ නැති නිසා. මහන්නේ ඔක්කොම අර තාපසයට තමයි තේරෙන්නේ. අර එයා හිතන් ළමයා අකමැති ඒ ඉඳ මට හොඳටම බැන්න. හොඳටම බැන්නේ නෑ. එයා කැමති. එයා අන්නේ උඹට ඇස් බැන්නේ නැද්ද? අකෝ මෙච්චර ප්‍රසිද්ධිය මේ නැසිරෙනවද? රහසින් දෙන්න. වැඩ ඇරලා එනකොට මමින් හම්බෙලා දෙන්න ලියුවා. ඒකයි ඒ කියන්නේ. මත්තර කියනකොට හිතේ තියෙන දේ කියනවනේ දන්නේ නැතු. ඒ එයා ඒක අදහස් දෙනවා. ඒ කැමැත්තත් එයා ප්‍රකාශ කරන. ඒ එකක්වත් උට තේරෙන ඌ දැන් ලෑත් වෙලා ඉන්නේ සැබෑරුමට යන්න. ඒ සමීකරණේ තේරෙන්නේ නැහැ. පුදුජන ලෝකෙනේ ඒ සමීකරණේ තේරෙන්නේ නැහැ. දැන් ෆර්නිචර් එකට ගියාම මේ කබඩ් එක කීයක් නේද? ස්වාමීන් වහන්සේ මේකට වඩා මේක මේ කබඩ් එක හොඳයි. මට මේ කබඩ් එක කීයද? සාමිනාස මීට වඩා ගාණක් අඩුයි. මීට වඩා ටිකක් හොඳයි මේකේ ක්වොලිටිය. පාසක මාත්‍යා මේ කබඩ් එකේ ගාණ කීයද? අතරින් වතාවේ ආයෙ එකක් කතා කළේ නෑ. අතරින් වතාවේ එක එයා කතා කළේ නෑ. ආ සාමිනාස මේක මෙච්චර කරනවා. හා හොඳයි. එහෙනම් මේක අපට ඩෙලිවරි කරනවා නම් කීයටද කරපොන්න? අ ස්වාමීන් වහන්සේ මේ අද අවසට විතර දුන්නොත් හොඳයිද? ඇයි දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? නැත්නම් මේක කෑලි දෙකක් නෑ. බලන්න අපේ හාමුදුරනේ බලන්න මේක කීයද කියලා අහනකොට මීට වඩා අරක හොඳයි කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. මේක විකුණන තත්ත්වෙ නෑ. ඒක යා කියන්නේ නෑ. එතකොට මේකට වඩා අරක හොඳයි කියලා කියන්නේ මෙතන ප්‍රශ්නයක් තියෙන. ඒ ප්‍රශ්නේ දැනගන්න ඕනේ අපට. ඒ ප්‍රශ්නේ අපට දැනගන්න ඒ නිසා නැවත නැවත ඒකම අහනවා. එතකොට එයාට තේරෙනවා මේ එහෙනම් මෙන්න මොනවද කිව්වත් හරියන්නේ උන්වහන්සේ අරමුණක 100ෙන් ඉන්නවා. මේකේ තොරතුරු දැන ගැනීම සම්බන්ධයෙන් උන්වහන්සේ ඒ අරමුණේ ඉන්නවා. එන්න උන්වහන්සේ වෙනස් කරන්න බෑ. එන තොරතුරු කියනවා. නැත්නම් මේක මේ මේ මේ කැලි දෙක නෑ. ඒක හදලා දෙන්න ඕනේ. ඉතින් ඒකට කල් යනවා. නෙලා යනවා. ආ එහෙමනම් මේක එපා. එන එක කීයද? බලන්න මේ භාණ්ඩයක් ගන්නකොට දැන් ෂෝරූම් එකට යනවනේ දැඳුම් ගන්න. දැන් අපේ මේ මාස්ටර් යනවා කියනක PHI මාස්ටර්. පෝලෝ සෙට් එක කීයද? මේ මාස්ටර් මේ අලුතෙන් ආව කැස්බර්ග් සෙට් එක. උඹලා මං කැස් බෑවෙද්ද? දැන් බලන්න මේක මේ 850 දැන් මේක විකිනේ නෑ මූට කොහමද ඕනේ අර PHI මාස්ටර් දැන් ඒ ගාන්ද මේක. මාස්ටර් මොකද සුදු පාටද කැමති? සුදු මේ අඳින්න. කිරි කැටේ වගේ තියෙන බලන්න කියලා අර පෝල ගන්න ගිය මනුස්සයව සම්පූර්ණ ඔක්කොම ඔළුව කුරුවල් කරලා සම්පූර්ණ කැස් බෑග කරනවා යා. කරලා යා සම්දෝෂෙන් අර මළු දෙකක් අරගෙන ගෙදර පස්සේ ගිහින් මම බාගෙ දුර ඇවිල්ලා කල්පනා මම පෝල දෙ ගන්න ගියේ. දන්නේ මොන හම්දලා දීලා යවලා. ඇඟටත් එකක් අන්දලා අතටත් දෙකක් දීලා යවලා. එච්චර දක්ෂයිලු අර මාකටිං කරන කෙනා. අපි පොලකට වෙළඳ පොලකට ගියාම මොනවද ගන්න යන්නේ අරමුණේ 100න් ඉන්නේ. අඟල් 24 LCD තියෙනවද? ස්වාමිනාට 27 තියෙනවනේ. අඟල් තුනක් වැඩි. 24 තියෙනවද? ස්වාමිනාන්ත මේ 21 තියෙනවා. අඟල් තුනක් අඩුයි. ඕ දන්නවා. ආමුරන් දන්න බෑ. ස්වාමිනි පොඩ්ඩක් ඉන්න අනිත් සොප් එක නරන් යන්න. හොඳයි. කොහොමරි කාගෙරි කකුලේ වැඳලාරි 24 අරන් එනවා. 24 අරන් එනකම් වෙන එකක් බලන්නෙත් නෑ. ස්වාමීන් වහන්සේ එහෙනම් අපි 27 පොඩ්ඩක් බලමු ගන්න ඕන. මෝ අන්දන්න හදන්නේ. මේක කොහොම හරි මගේ කරේ තියලා මාව යවන්නද නෑ. මේක කරේ තියන් යන්නේ නෑ මම. ඕන්නේ අඟල් තුනක් වැඩි. ස්වාමීන් වහන්සේ නෑ නිකන් බල අඟල් තුනක් වැඩි. අන්තිමට අඟල් තුනක් වැඩි කියන කතාවේ තමයි මම ඉන්නේ. පස්සේ 24 ගෙනාවට පස්සේ 24 බලනවා. ඊට පස්සේ සායනාන්තේ නම් මේ ඩිස්කවුන්ට් කරලා මේ වගේ ගාණක් වෙන බිල දාන්නද? ඇයි බිලක් දාන්නේ? ඇයි සායනාන්ත ගන්න නැද්ද? 24 තීරණ කියලා විතරනේ මම ඇහුවේ. අවුට පාත්තේ තේරෙන්නේ ආන්දර දින කතාව විතරයි ආලා තින්නේ. මෝ බත් එකේ ගිහිල්ලා වෙන තැනකින් අරන් ඇවිල්ලා දැන් බිල දාන කොටයි. මම මොකක්ද ඇවිල්ලා කියන එක තේරෙන්නේ සායනාන්ත. එනවා මේක බල ඔතලා තියන්න පුතා පරිස්සමෙන් තියන්න. අසාගෙන ඌ දවස් තුනක් නිවාඩු දාලා කඩේ වල කල්පනා කරනවා කවුද හාමුදුරුවෝ මොකද මන්ට කිව්වේ ඇයි මට තේරුන්නේ නැත්තේ එතකොට ඇවිල්ලා තින්නේ ඔක්කොම මෙච්චර කාලේ කස්ටමර්ස්ලා මොංගල් කක් කියන්නේ මොනවාර එක කරලා පෙන්නනවා මේ කීයද 17යි 15ට දෙන්නම් හැබැයි වෙන තැඟුල නම් ගන්නම් වෙන 15ට දෙන්න කමක් නැද්ද තව ටිකක් අනේ 14800 දෙන්නකෝ දැන් ඔයා වෙන වැඩකට මේක නිකන් අරලා බලලා උළු මනසත් වෙනස් වෙලා ගන්න තැනට හිතත් ඇදිලා තමයි බිලද්දර දැන් ඔය කරේ තියන කල්පනා කරන පොලිසියට කට උත්තරත් දෙන්න යන්නේ එල්සී කරේ තියන්න පොලිසියට යන්න බෑනේ දැන් මේක බිම තියන්නත් බෑ ආයි කඩේට යන්නත් බෑ දැන් ගෙදර ගිහින් යනකොට පොලිසියෙන් වරන්ට් වෙලා පොලිසියෙන් එන ජිප් එක අරගෙන මේ කරගෙන ගියාම ඔබ බඩු අරගෙන මේ ආවේ කියලා පොලිසියෙන් ආනවා ප්‍රශ්න කීයද ගියේ පොලිසියට කට උත්තර දෙන්නේ ඒ ඇස්සේ මේ මනුස්සයා මේ පෙට්ටියකුත් කරේ තියන්නේ නෑ 100 නෑ. පුදුජනයා. ඒ තැන් වලට ගියාම සමහර තැන් වලදී මම මොනාර හැව්වාම දැන් ඒ කට්ටිය හඳුරනවා අපි චරිතය. ස්වාමීන් වහන්සේ තියෙනවා. බාට තියෙනවද? තියෙනවා ස්වාමීන් වහන්සේ. සයිස් 8 තියෙනවද? තියෙනවා ස්වාමීන් වහන්සේ. කෑලි කීයක් දැනට තියෙනවද? ස්වාමීන් වහන්සේ සිස්ටම් එකේ දෙකයි තියෙන්නේ. එහෙනම් නැවතාවටපත් වෙනවා. කීයක් ඕනේද කියලා එයා කියන්නේ. එයා ආන්නේ මම කියන්නේ. එකම එක සැරයක් එයා කියනවා ස්වාමීන් වහන්සේ කෑලි කීයක් විතර අවශ්‍යද? කෑලි කීයක් තියෙනවද? දෙකයි. ඒ කෑලි දෙක අපේ අවශ්‍යතාවය සපුරන්නේ නැවත ආවට පස්සේ වඩින්න. අවශ්‍ය ගාන මම විතරයි දැනගන්න ඕනේ. ඒක මම ප්‍රසිද්ධ කරන්නේ. ඒක අපේ තොරතුරක්. ඒ තොරතුර එළියට දෙන්නේ නැහැ. එයා ළඟ තිබුණාම අපි කියන අපිට මෙච්චරක් අවශ්‍යයි කියලා. අපේ ප්‍රමාණය ළඟ නැත්තම් අපි ඒ තොරතුරු කියන්නේ. දැන් කෑලි 25 ෆෝනේ කිව්වම 25 ලොකු උඩරක්. අපේ මො බාටා ලේබල් එක ගාලා වෙන බ්‍රෑන්ඩ් එකක් කරේ හදනවනේ මේක. මවලරි දෙනවා. නැත්තම් නමේ කෑලි පිටිපස්සෙන් කපනවා. කීයෙන් කපලා අට කරලා දෙනවා. මොකද මේ පුතේ මේක මේ විදිහට කරලා ස්වාමීන් වහන්සේ අලුත් ඩිසයින් එකක්. දැන් ඔක්කොම අර මේ අලුත් අර අර පොප් සිංගර්ස්ලා ඔක්කොම දාන්න මේ ඩිසයින් එක කියලා ඒක අලුත් කතාවක්. එතකොට මගේ ඔළුව යනවා. එන ඒ කොයිද අප්‍රිකාව හරි. එතකොට දැන් අප්‍රිකාවේ බූරුවෙක් නේ මම. දැන් ඌ අප්‍රිකාවේ දාන එක හරි මේක ලංකාවේනේ. දැන් ලංකාවේ අප්‍රිකාවේව දාන්නේ. ඉතින් මම කපලා දීපු සෙරප්පු ටික දාගෙන යනවා ලස්සනට. මොකද මේ අප්‍රිකාවේ තෝකොළු දාන්නේ. ඕම වන්දන. මේක වැරදි නෑ දැන් ගත්තේ මගේ අවශ්‍යතාවය කියපු ගම අපි හඳුන එයා කොහමද මේ බිස්නස් එක කරන්නේ එයා වෙනම එකක් හදනවා සමහරට ඒක මට තේරුම් ගන්න බැරි නම් මං අවු වෙනවා මගේ අවශ්‍යතාවය මං කියන්නේ දැන් මං බැරි වෙලා කියලා රතු පාට සූති සූපොලිස් තියනවද කියලා අහනවා දැන් මු දන්න රතු පාට නැහැ රතු පාට නැහැ කියලා අපිත් දන්නවා ඒ ප්‍රොඩක්ෂන් නවත්තලා සෑහෙන කාලයක් ස්වාමීන් වහන්සේ මොන වගේ එකටද රතු පාට සූපොලිස් තියනද මාත්‍යා ස්වාමීන් වහන්සේ මේ බෑග් එකක් වගේ මොනවාරි රතු පාට සූපොලිස් තියනවද මාත්‍යා? ස්වාමීන් වහන්සේ සපත්තු සරපු මොනවාරිද? රතු පාට සූපොලිස් තියනවද මාත්‍යා? ස්වාමීන් වහන්සේ සූපොලිස් නම් ඉවරයි. එහෙනම් කන්ටැක්ට් නම්බර දෙන්න මේ මයිස් පුතාට. විසින් පුතා සතියකින් කෝල් කරලා ආවොත් එකක් අරන් ඉන්න. ඊට පස්සේ අර මුකුත් කතා කරන්න දෙන්න බලන්න ඉන්නවා. ඊට පස්සේ මේ අපේ කෙනාම ඇයි සල්නාත එයාට ඒ අවශ්‍යතාවය කිව්වේ මම පස්කඩය පොලිස් කරන්න ඕනේ කිව්වම මේ මනුස්සයා කියන ස්වාමින්වහන්සේක රතු වෙපා. රතු පාට ඩාක්ටන් කියලා එකක් තියෙනවා ස්වාමින්වහන්සේ ඩාක්ටන් එකෙන් පොලිස් කරාම නිකන් හමුතුම පාට හරි ලස්සනයි ස්වාමින්වහන්සේ. දැන් මෝ අර ඩාක්ටන් එක විකුණන මානසිකත්වය මගේ හදනවනේ. මගේ හිත හදන්න ඕනේ මමනේ බාට කඩේ කාර්යය මොකටද මගේ හිත හදන්නේ. නේද? ඒ හිත මගේනේ මමනේ හදන්න ඕනේ. බාටකඩේ මනුස්සයා බාටනේ හදන්න ඕනේ. මේ මනුස්සයා එන මිනිස්සු හිතා ගන්න බෑනේ. දැන් මේ මනුස්සයා මාකටිං කරලා කියන්නේ මොකද්ද? අර එන මිනිස්සු ඔක්කොම හිත හදනවා. බාට නෑ. එන සපත්තු දාන්න. සපත්තු වලට මඩ වදින්නේ නෑ. ඕනම තැනක යන්න පුළුවන්. හැබැයි ගාන ගෙවල් විකුණන්න එපා ඒක ගන්න. මේ මිනිස්සයා කරන්නේ රතු පාට සූ පොලිස් එක නැත්තම් දුඹුරු පාට එක රතු පාටට ආන්දනවා අපි ආන්දනවා. රතු පාටද බෑග් එක. දුඹුරු පාට ගාලා කළු පාට වැක්ස් එක ගැව්වම එනවා මැරුන් චිකෝ වයිට් කියලා පාට. චිකෝ වයිට් ස්වාමීන් වහන්සේ පාට හරි ලස්සනයි. ඒ පාට දැනගන්න දැන් අරගෙන ගව්වම බල්ලු බුරනවා. දැන් පාර යන්න බෑ. මේක වෙන්න ඇති 아무තු පාටකයි. බල්ලටත් 아무තුනේ. දැන් මට 아무තුයි කියන්නේ බල්ලත් මේ පාට දැකලා නෑ. ඌ බුරනවා කොයි වෙලේ. ඌටත් ඒක ප්‍රශ්නයයි. පස්සේ <laughs> ගිහලා ගේන මාත්‍යා මේ බෑගින් කලින් අරන් ගියා. මේ දැන් යන්න බෑ බල්ල බොන්න. ඔව් ස්වාමීන් වහන්සේ මේක අමුතු පාඩක් කිව්වේ ඒක තමයි. සතුන්ට උරු නෑ. ඔබ වහන්සේ බුරද්දි 25 වතාවක් විතර හෙට මෙට ගියා නම් ස්වාමීන් වහන්සේ මේ පාට උරු වෙනවා බල්ලන්ට. 24 වතාවක් යනකොට පොලිසියෙන් නැත්තම් PHI මාතෘ මාව අරන් යන මානසික ලෙඩෙක් බෑග් එකක් එල්ලගෙන උදේ දා රැ වෙනකම් ඇවිදිනවා මාව අංගුර ඇඩ්මිට් කළා මම කල්පනා කරනවා ආක තින බෑග් එකක් අරන් මොකද්ද අලුත් පාටක් ගන්න කියලා දැන් මට සේලෙන් ගාලා මං කියන මට ලෙඩක් නෑ නෑ පිළිගන්නේ නෑ ડોක්ටර් සේලෙන් දෙන්න නෑ බේස් බොන්න නෑ කියලා මාව ඇඩ්මිට් කළා මාංචුකු දාලා ගැට ගාලා තියලාද මං කල්පනා ඕම් වෙච්චද මේ ලෝකේ අපි ඇඳ ගන්නවට වඩා අපිව හන්දන ප්‍රතිශතය වැඩි මිනිස්සු අපිව හන්දනවා යම් කිසි කෙනෙක් ඇවිල්ලා මම ජීවිතේට වඩා ඔයාට ආදරේ කියලා කිව්වොත් කිසි සත පාඩ ගණන් ගන්න එපා. ඒතකොට අවුරුදු 20ක් අඬ පොඬ දීපු අම්මන් තාත්තට වඩා එයා අපට ආදරේ කියන්නේ අපටත් ඔය හැන්දෙම නේද බෙදන්නේ. අපට වඩා වත්කම් තියෙන එකේ BMW කින් ආව. ඔයාට පණ වගේ ආදරේ කිව්ව නැග්ගා වහන ගියා. අපේ හන්න අවුරුදු 20ක් කණ්ඩ බොණ්ඩ දීලා අඳින්න දීලා ආරක්ෂා කරපු උගන්නපු දෙමව්පියෝ විසි කරලා මේ අපිට එන්න කැමති කියන අපරණ අපි විසි කරන විනාඩි 15ක් කියන්නේ නැහැ මේක තේරුම් ගන්න නැහැ ලෝකෙ මිනිස්සු. සරල සමීකරණයක්. පිස්සුද දෙමව්පියෝ දාලා එනවා එහෙම. යවිලා දෙමව්පියෝ කතා කරලා කැමැත්ත ගන්න ඒ මොනත් අපි වාගමු. එහෙම දෙමව්පියෝ දාලා එහෙම නෙසිරිතක් තියෙනවා. එච්චර කණ්ඩ බොණ්ඩ එයා විශ්වාස කරන්න පුළුවන්. අපි සම්බන්ධව තීරණයක් ගන්න නෑ හිතනවා අවුරුදු 10ක් මේ මනුස්සයා මට හම්බ කරලා කණ්ඩ දුන්නානේ දුක සැප බැලුවා බේතු තමයි ඒක මේ මනුස්සට එහෙම දෝයි කරන්න බෑ කතාව කියමු ගැව්වත් කමන්නේ මට මේ ප්‍රශ්නයක් තියෙනවා කතා කරලා බලමු විසඳමු එහෙම නැත්නම් නීති අනුකූල කතා කරලා අපි දෙන්න කැමැති විදිහට කතා කරමු ඊට පස්සේ ගන්නද එහෙම එකඟතාවය නැයි එයා ප්‍රතිපත්තියකින් ඉන්න කෙනා එයාගේ වචන වලින් එයාගේ චරිතය කියනවා අවුරුදු 25 කණ්ඩ බොණ්ඩ දීලා බලාගත් අම්මා තාත්තා විනාඩි 5ම විසි කරනවා. උඹවත් මම විනාඩි 2කින් විසි කරනවා පුතේ. ඒක තමයිද කියන්නේ මේ ලෝකේ මං ජීවිතේට වඩා ආදරය කියලා කියන්නේ ඒක තමයි. ඒ අදහස එයා කියනවා. එයා කවුද කියන එක. ඒක තේරෙන්නේ නැතුව මේ මනුස්සයා බඳ ගන්නවා. පස්සේ බීඩියක් තියාගෙන ප්‍රාණිය වැවදියා බලන් ඉන්නවා මේ මනුස්සයා. ඉතින් මිනිස්සු බලන වැවේ මොකවත් නැහැ. හාසෙත් මොකවත් නැහැ. බෑ පැය ගාණක් ඉන්නවා. ඕම කල්පනා යන්න හිතා ගන්න බෑ. මොකද උනේ කියලා. උනේ මොකද්ද? අර මුල් කාලේ අර වචන ටික තේරුම් ගත්තේ. වෙන මොකවත් වෙලා නැහැ. දෙවලාව තියෙන්නේ.